ධම්ම සංගණි ප්‍රකරණේ එන රූපකාණ්ඩයට අදාළව රූපස්කන්ධය පිළිබඳව විග්‍රහයක් සිද්ධ කරගන්න තියෙනවා. එතකොට මෙතනදී මූලික වශයෙන්ම අද සමාජීය මතයක් තියෙනවා අභිධර්මය කියන එක බුද්ධ භාෂිතයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් නෙවෙයි කියන සමාජීය මතයක් තියෙනවා. නමුත් ඇත්තටම අභිධර්මය සහ සූත්‍ර පිටකය තුලනාත්මකව අධ්‍යයනයක නිරත වුණ කෙනෙක් මේ විග්‍රහය මේ කතාව කවදාවත් सिद्ध කරන්නේ නැහැ. යම් කෙනෙක් सिद्ध කරනවා නම් ඔහු අභිධර්ම කාරණා සූත්‍රය න්‍යායට විරුද්ධව යන තැනුත් සූත්‍ර කාරණා අභිධර්ම න්‍යායන්ට විරුද්ධව යන තැනුත් පෙන්වා දී යුතු වෙනවා. නමුත් එහෙම පෙන්වා දෙන්නේ නැතුව කෙනෙක් කියන්නම් වාලේ කියනවා නම් ඒක හුදු ප්‍රලාප මාත්‍රයක් පමණයි. අනිත් එක තමයි කෙනෙක් බුද්ධ භාෂිතය නෙමෙයි කියලා තර්ක කරනවා නම් අපිට අවශ්‍යතාවයක් ඇත්තටම ඇති වෙන්නේ නැහැ මේක බුද්ධ භාෂිතයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළාම කියන එක කියන්නේ. හේතුව සූත්‍ර පිටකයේ දසුත්තර සූත්‍රය, සංගීති සූත්‍රය වගේ විශේෂ සූත්‍ර දේශනා කොච්චර ප්‍රමාණයක් තියනවද බුද්ධ භාෂිතයට අදාළව? නැතිනම් ශ්‍රාවක භාෂිත බුද්ධ භාෂිත කියන වචනේ ශ්‍රාවක භාෂිත කොච්චර ප්‍රමාණයක් තියනවද? මහරහතන් වහන්සේලා විසින් උද්දේශයන්ට නගපු මහරහතන් වහන්සේලා විසින් විස්තර කරපු ධර්ම කාරණා බුද්ධ භාෂිතය යන ගණේම සංග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම ඒ කතාවත්ූපකරණය වගේ ග්‍රන්ථත් කුද්දක නිකායේ ඒ ඇතුළත් වෙලා තියෙනවා බුද්ධ භාෂික කියන ගණේටම. ඒ වගේම පරිනිර්වාණ සූත්‍රයේ අගට එන පංච සතිකක්ඛන්දක සහ සත් සතිකක්ඛන්දකයේ කියන ධර්ම සංගායනාවලට අදාළව එන ඇතම් විස්තර ඒ වගේම මහා වග්ගපාළියේ ඒ පංචසතිකක්ඛන්දක කන්දක විනයේ එන මහා වග්ගපාළියේ පංචසතිකක්ඛන්දක සහ සත්සතිකක්ඛන්දකය ඒ කාරණා බුද්ධ භාෂිත කියන ගණයේ තුල සංග්‍රහ කරලා තියෙනවා ත්‍රිපිටකයේ තුල හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය යම් න්‍යායක් ප්‍රතිවිරුද්ධව ඉක්මවන්නේ නැතුව මනාකොට දේශනා කළා නම් ඒක ශ්‍රාවක භාෂිතයක් වුණත් ඒක බුද්ධ භාෂිතයක්. එයා සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය බුද්ධ ශාසනය. අභිධර්ම න්‍යාය චතුරාර්ය සත්‍යයට ගැලපෙනවා නම් ඒ වගේම පටිච්චසමුප්පාදයට ගැලපෙනවා නම් අභිධර්ම න්‍යාය සූත්‍ර න්‍යාය ඉක්මවා යන්නේ නැත්නම් නිත්‍ය ප්‍රකරණේන සෝලසහාර ආදී ඒ න්‍යායාත්මක ක්‍රමයට අභිධර්මයේ ගැලපෙනවා නම් කුමන පදනමක් යටතේද අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නොවේ යන තර්කේ නගන්නේ ඒක නිසා අභිධර්මය ශ්‍රාවක භාෂිතයක් හෝ වේවා බුද්ධ භාෂිතයක් හෝ වේවා අපිට වෙනම තර්ක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු න්‍යායම අනුගතව තියෙනවා නම් මේක බුද්ධ භාෂිතයක්ම තමයි. ඒ වගේම තමයි අපි දන්නවා හොඳ ආකාරවම අපි පිළිගන්න පුළුවන් අපේ ඉතිහාසගත වාර්තා ආදී තුල මේක බුද්ධ භාෂිතයක් විදිහටම මහරහතන් වහන්සේලා විසින් පවත්වගෙන ආපු පිටකයක් තමයි අභිධර්ම පිටකය. ඒ අභිධර්ම පිටකය පළවෙනි ධර්ම සංගායනාවෙන් සංගීතයට පත්වෙච්ච පිටකයක්. ඒක නිසා අභිධර්මයේ බුද්ධ භාෂිතයක්මයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ಉದ್ದೇಶයක්මයි දහම් පරයයක්මයි. නමුත් අපේ නූතන උගත්යයි කියාගත්ත ඇතම් පිරිසක් මේක විවේචනය කරන්න උත්සාහ දරනවා. නමුත් ඔවුන් මේ පිළිබඳ කොතෙක් දුරට අධ්‍යයනයක් කරලද කියන එක පිළිබඳව නම් සැකසහිතයි ධර්මයේ තබා ධර්මයේ උණුසුමවත් ලබාගත්තේ නැති කෙනෙක් මේක බුද්ධ භාෂිතයයි කියලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔහු දන්නේ නැහැ සූත්‍ර පිටකේ බොහෝ සූත්‍ර තියෙනවා ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කරපු ශ්‍රාවක භාෂිතම බුද්ධ භාෂිත කියන ගණයට අයිති වුණ සූත්‍ර කියන එකවත් නොදැනගත්ත කෙනෙක් තමයි ඒ න්‍යායේ ක්‍රමයේ නොදැනගත්ත කෙනෙක් තමයි මේක බුද්ධ භාෂිතයක් නොවේ කියලා ප්‍රතික්ෂේප කරන්න උත්සාහ දරන්නේ. එතකොට අපි අද දවසේ අපේ මාතෘකාවට යමු අපි කතා කළා රූපකාණ්ඩයේ සබ්බං රූපං හේතු අහේතුකං හේතු විප්‍රයුක්තං සප්පච්චයන් කියන මේ මාතිකා ටික මාතෘකා ටික.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 ඇති බැවිනුත් නිදිලා නැති බැවිනුත් නිදෙන ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම දුර වෙන විදිහටයි බුදුරජාණන් වහන්සේ රූපය ගැන පැහැදිලි කළේ. කච්චානගත සූත්‍රය බුදුරජාණන් වහන්සේ කච්චානගත හාමුදුරුවන්ට පෙන්වන්නේ මේ ලෝකේ ඇත කියලා අන්තයක් තියෙනවා නැත කියලා අන්තයක් තියෙනවා. ඒ වගේම කෙනෙක් උදේවැය දක්නා මත්තම නුවණ පවත්නවා නම් එයාට උදේ දකින ඔහුට රූපේ නැහැ කියලා යම් දැක්මක් තියෙනවා නම් ඒ දැක්ම දුර වෙන රූපේ හටගන්න විදිහ දකිනකොට ඒ වගේම රූපය නිරුද්ධ වෙන බව දකින කෙනාට රූපය තියනවා කියලා ඇතයි කියලා යම් දෘෂ්ටියක් තියෙනවා මේ දෘෂ්ටිය දුර වෙනවා. එතකොට කච්චානගත හාමුදුරුවන්ට දේශනා කරපු මේ දේශනාවත් මෙතනට අදාළ කරගත්තොත් මට හිතෙනවා අර්ථ විග්‍රහ කරගන්න බොහොම කාටත් පහසුවක් වෙයි. එතකොට රූපේ ප්‍රත්‍ය සහිතව උපන්න දෙයක් කියලා කියනකොට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 රස රූපය ගැන අපිට දැනගන්න පුළුවන් එකම අවස්ථාව තමයි දිවට මේ මොහොතේ ගැටෙන අවස්ථාවේදී හැදෙන රසය. එහෙම නැත්නම් ලෝකෙ කොච්චර රස තිබුණත් අපිට ඒ රසය ගැන සංකල්පනාවක් ඇති කරගන්න පුළුවන්. මේ නමුත් රසය දැනගන්න පුළුවන්කම ඇත්තේ නෑ. රස රූපය කියන දේ කතා කරන්නේ ඒ අර්ථයෙන් විතරයි. එතකොට ඒක නිසා රූපී කියලා කියනවා රූපවත් වූ විට විතරක් පෙළෙන දෙයක්.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 ඒ දෙයට අයිති කියන අර්ථය ප්‍රකාශ කරන එක. තද්දිත පදයක්. එතකොට මේ පදයෙන් ප්‍රකාශ කරන්නේ ඒ අදාළ දෙයට අයිති කියන එකට. එතකොට ලෝකීය ලෝකයට අයිති ධර්මතාවයක්. එතකොට ලෝකයන් රූපය ලෝකයට අයිති දෙයක්. ලෝකයට අයිති කියලා කිව්වේ අද අපි හිතාගෙන ඉන්න මේ පෘථිවිය ලෝකය කියන මේ සංකල්පයට නෙමෙයි. ලෝකයන් ලෝකෙට අයිති කියලා කිව්වේ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 මොකද අපි රූපයකට කැමති වෙනකොට කැමති රූපේ එළියෙන් හම්බෙනවා. ඒකට කෙලින්ම කාම ආශ්‍රවය දෙනවා. අපිට අකමැති පේන්න බැරි රූපයක් හම්බෙනකොට අපිට ඒ රූපෙට අපි අකමැති වෙන්නේ රූපය ඇති ලක්ෂණයකට තව ලක්ෂණයකට කැමති වෙන නිසා. ඒ රූපයට මේ පැත්තෙන් අපි අකමැති කියලා බාහිරින් කතා කරාට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 අපරියාපන්න භූමිය විග්‍රහ කරන තැනදී අපරියාපන්න භූමියේ සතර ආහාරයක් පනවන්නේ නැහැ කබලින්කාර ආහාරය පෙන්වන්නේ නැහැ ඒ වගේම ආයතන දෙකක පැවැත්ම කිසිම රූපයක් පනවන්නේ නැහැ මන ආයතනේ ධම්මායතනේ පැවැත්ම අපරියාපන්න භූමියේ තියෙන ආයතන දෙකයි මන ආයතනයයි ධම්මායතනයයි එක ස්පර්ශයයි මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සේ හිතට ඇතිවෙන්නේ හිතේ ඇතිවෙන ස්පර්ශය එතකොට මෙන්න මේ වගේ ධර්මතා ටිකක් තුල විග්‍රහ කරන අපරියාපන්න භූමියේ ස්වභාවය අපිට ඉදිරියේදී ඒ ටික ආවර්ණය කරන්න පුළුවන් වෙයි. රහතන් වහන්සේ කියන මට්ටමේදී ඒ ඒ කෙනා තුලට අදාළ නුවණකින් මිසක පුද්ගල භාවයේ තියෙන මට රහතන් වහන්සේ පුද්ගලයෙක් වගේ පේනවා කියලා රහතන් වහන්සේත් බලන්නේ පුද්ගල භාවයෙන් කියන එක සාධාරණ සහේතුක කාරණාවක් නෙමෙයි. මොකද රහතන් වහන්සේට රූපය සාසව ධර්මයක් වෙන නිසා කවදාවත් ඇසුරු වෙන්නේ නැහැ. ඒ සාස්ත්‍රව ධර්මතාවය හසු වෙන්නේ ආශ්‍රව කියන දෙයට හිත වෙන්නේ යම් දෙයක් ආශ්‍රව තියෙන කෙනාට. ආශ්‍රව දුරු කරගත්ත අනාශ්‍රව රහතන් වහන්සේට සාස්ත්‍රව රූපේ කවදාවත් හමු වෙන්නේ නැහැ. එහෙම කිව්වහම කෙනෙක් අහන්න පුළුවන් රහතන් වහන්සේ පිණ්ඩපාත යන්නේ. රහතන් වහන්සේ රූප බලන්නේ. එනම් බුදුරජාණන් වහන්සේගේ පාදය තුවාල වෙලා බුදුරජාණන් වහන්සේට දුක් වේදනාව ඇති වුණේ කියන තැනකින් කෙනෙකුට හිතන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කතා කරන්නේ රූපේ පරිහරණය කරන්නේ නැහැ කියලා කෙනකෙනාගේ හිතේ ඥාන දර්ශනයේ පැත්තෙන් මිසක මේ භෞතික පැත්තෙන් නෙමෙයි. අපිට රහතන් වහන්සේගේ ඇහැ ඇහැක් වුණාට රහතන් වහන්සේට ඒ ඇහැ ඇහැක් වෙලා නැහැ. ඒ වගේම අපිට රහතන් වහන්සේගේ කය කයක් වුණාට බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේට ඒ කය කයක් වෙලා නැහැ. ඒ වගේම තමයි කාය සංපස්සේ නිසා හටගත් යම් දුක් වේදනාවක් තියෙනවා නම් ඒ දුක් වේදනාව රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට සමානව දැනෙනවා. ඒ වේදනාව විතරයි විපාක වශයෙන් ඇතිවෙන සැප හෝ දුක් වේදනාව. කාය සංපස්සේ විතරයි විපාක වශයෙන් සැප හරි දුක් හරි වේදනාව පනවන්නේ. අනිත් ආයතන එකකින්වත් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් ඇති කරන්නේ නැහැ. අනිත් හැම වේදනාවක්ම විපාක සිතක උපේක්ෂා සහගතයි. මෙතනදී හැම වෙලාවකදීම කාය විඥාණයට ඇති වෙන එතන වේදනාව වෙලාවකට සැප වෙන්නත් පුළුවන්, කලාවට වෙලාවකට දුක් වෙන්නත් පුළුවන්. මොකද කයට කෙලින්ම සැප සහ දුක කියන වේදනා දෙකම ගැටෙනවා ඇති වෙන නිසා. එතකොට ඔන්න ඔය වගේ කාරණා ටිකක් තියෙනවා ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් අපි ඒ කාරණා ටික ඉදිරියටත් අපිට හසු වෙයි. නොතේරුණා නම් අපි දැනට අපේ කාරණාව යටතේ අපි විග්‍රහ කරගෙන යමු. රූපේ කියන එක සාසවං ආශ්‍රව වලට හිත ධර්මයක් නැතිනම් ආශ්‍රව සහිත වූ මනසකට ඇති වෙන ධර්මතාවයක්. එතකොට ඒක කාමාශ්‍රවයයි කියලා කියනකොට කාමාශ්‍රවය හැම වෙලාවකදීම රූපෙකමයි යෙදෙන්නේ. ඔබ යම් කිසි දවසක කැමැත්තක් හෝ අකමැත්තක් ඇති කරගෙන තියනවාද කිසිම රූපයක් නැතුව. ඒ කියන්නේ දැකපු දෙයකට නැතුව. අහලක් නැත්තම්, විඳලක් නැත්තම්, දිවෙන් ඉඳලක් නැත්තම්, නාසයෙන් ඉඳලක් නැත්තම්, කයෙන් ඉඳලක් නැත්තම්. දැකලා අහලා විඳලා නැති මොන රූපේ ගැනද කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ මොන රූපේ ගැනද දැනුමක් ඇති වෙලා තියෙන්නේ ඒක දැකලත් නැත්නම් අහලත් නැත්නම් ඉඳලත් නැත්නම් ඒක ගැන අපිට කැමැත්තක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒකට අපි කාමාශ්‍රවය ඇති කරගන්නේ හැම වෙලාවකදීම ලෝකෙ තුල කැමැති අකමැති කැමැතිත් නොවන අකමැතිත් නොවන උපේක්ෂා සහගත වස්තු කියන මට්ටමක තමන්ගේ මනස තුලයි ඇති කරගන්නේ කාමාශ්‍රවය. ඒක කැමැත්ත හෝ අකමැත්ත. එතකොට භවාශ්‍රවේ කියලා කියනවා හැම වෙලාවකදීම ඒ හැම දෙයක්ම ඇති බවට අපිට තියෙන දර්ශනයට. ඊයේ දවසේ අසුරු කරපු දේ අදත් ගියොත් අද බලන්න පුළුවන් කියලා අපිට හිතේ සංඥාවක් තියෙනවා ගතියක් තියෙනවා. ඔන්න ඔය ඇති බවට හම්බෙන ගතියට තමයි භවය කියලා කියන්නේ. ඒකේ රූපේ පැත්තෙන් ඇති බවට අපිට හම්බෙනකොට ඒකට කියනවා කාම භවය කියලා. රූපේ පැත්තට ඇති වෙනකොට මේ කාමාශ්‍රවයේ පැත්තම අපිට භවය වෙලා තියෙනවා නැතිනම් කොටින්ම කියනවනම් කාමයේම භවය කරගෙන තියෙනවා රූපෙම ඇති බවට භවය හදාගෙන තියෙනවා ඒක නිසා භවාශ්‍රවයක් ඇති වෙනවා නම් මේ භවාශ්‍රවේ රූපේම එතෙනවා රූපේම ගෙතෙනවා රූපේම දිවෙනවා එතකොට මෙන්න මේ විදිහට රූපය අනුවයන් ධර්මතාවයක් තමයි භවාශ්‍රවේ කියලා කියන්නේ ඒ වගේම දිත්තාශ්‍රවයක් තියෙනවා යම් දර්ශනයක් යම් දැක්මක් තියෙනවා නම් මේ දිත්තාශ්‍රවය දික්ටි සහගත බවක්. ඒ කියන්නේ දික්ටි සහගත බවක් කියනකොට මේකෙන් දකින්න දර්ශනයක් කියනකොට මිත්‍යා දික්ටි සහගත දර්ශනයක්, වැරදි දෘෂ්ටියක්, තෘෂ්ණාව සහ දික්ටි කියලා කියනකොට මේ ඇති බවතම හම්බෙන දික්තියක්. මේ පුද්ගලය ලෝකේ ඉන්නවා ඉන්න පුද්ගලයාමයි මේ රූපේ කියලා අපිට යම් දර්ශනයක් තියෙනවා මේ ලෝකේ ගස්ගල් ගෙවල් දොරවල් යාන වාහන තියෙනවා ගස්ගල් ගෙවල් දොරවල් විඳින්න පුළුවන් මම පුද්ගලයාත් මේ පැත්තෙන් ඉන්නවා අපිට ওই දෙපැත්තටම ගියපු පුද්ගල භාවයේ ලෝකේ තියෙනවා නම් හම්බෙනවා නම් එතකොට අන්න ඒකට කියනවා ditthi සහගත කෙලෙසය ditthi සහගත සංයෝජනය කියලා එතකොට ඒකට කියනවා ditthාශ්‍රවේ ඒ වගේම මේ ඔක්කොම ආශ්‍රව ධර්මතා ටික පවත්වාගෙන යන්න ඇති කරගෙන යන්න හේතුයි අවිද්‍යාශ්‍රවය අවිද්‍යාව කියන මට්ටම. ඒ අවිද්‍යාව තුළ තමයි අපිට මේ ආශ්‍රව ධර්මතා ටික ඔක්කොම සම්පූර්ණම ඇති කරගෙන දියුණු කරගෙන යන මට්ටම තියෙන්නේ. එතකොට මේ ධර්මතා ටිකට කිව්වා කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මෙන්න මේ මට්ටමට කිව්වා ආශ්‍රව ධර්මතා ටික කියලා. මේ ආශ්‍රව ධර්මතා ටික නිසා තේසං ආරම්මන භූතා. ඒ ආශ්‍රව ධර්මතාවයන්ට ආරම්මණය වෙන නිසා රූපේට කියනවා ශාස්ත්‍රවයි කියලා. එතකොට දැන් ආශ්‍රව ධර්මතාවයන්ට ආරම්මණය වෙන නිසා නම් ආශ්‍රව ධර්මතාවයන් යෙදෙන මට්ටම නිසා නම් ශාස්ත්‍රවයි කියලා කියන්නේ ඒ ආශ්‍රව සහිත මනසකින් තොර වුණොත් කෙනෙක් ඒ කෙනාට කවදාවත් රූපය හසු නොවන මානසික මට්ටමක් ඇති වෙනවා රූපය හසු නොවන තැනකටපත් වෙනවා එතකොට කෙටියෙන්ම තනි වචනෙන් කතා කළා සබ්බං රූපං සාසවං සියලු රූපය ශාස්ත්‍රව ධර්මතාවයක් ආශ්‍රව සහිත වුණ ආශ්‍රව වලට නැතිනම් හිත වුණ ධර්මතාවයක් ආශ්‍රවවලට හිත උනේ ආශ්‍රව යෙදෙන තියෙන මනසකටයි ආශ්‍රව ඇති කරගත්ත මනසට රූපය ශාස්ත්‍රව වුණා මිසක රූපයෙන් කවදාවත් ආශ්‍රවාවේ නැහැ. රූපයට පුළුවන්කම තිබුණේ අනාශ්‍රව විදිහට පෙනී හිටින පැත්තකට යන්න විතරයි. නමුත් ඒ රූපයේ ඇති බවට ගෝචර කරගත්තේ රූපයේ විඳින්න පුළුවන් මනසක් හදාගත්තේ සම්පූර්ණම ශාස්ත්‍රව වෙච්ච ධර්මතා ටිකකින්. ඒකට රූපය ඇසුරු කරන්නේ ඒ මට්ටමේ නිසා ඒ නමින්ම රූපේ නම් කරනවා රූපය සාසවයි කියලා රූපය ආශ්‍රව නෙමෙයි නමුත් ආශ්‍රව ඇති කරන්න හිත ධර්මතාවයක් කියලා. ඒ වගේම ඊළඟට රූපය සංයෝජනීයයි. සංයෝජන ධර්මතාවලට හිත දෙයක්. සංයෝජන සහ සංයෝජන ධර්මතාවලට හිත කාරණා කියලා දෙකක් තියෙනවා. සංයෝජන 10ක් තියෙනවා දස සංයෝජන. සංයෝජන 10න් පහක් ඕරම් භාගයයි පහක් උද්දම් භාගයයි. ඕරම් භාගය කියලා කියන්නේ පහලට අදිනවා. උද්දම් භාගය කියලා කියන්නේ උඩට අදිනවා. ඕරම් භාගීය සංයෝජන ටිකේ හැම වෙලාවකදීම පහලට අදින්නේ ගහක මුල් හරියට පොළව අස්සට යනවා වගේ. ඕරම් භාගීය සංයෝජන ටික ඇති කෙනා රූපයේ අනුවම යනව රූපේකම එතනවා. ඒ වගේම උද්දම් භාගීය සංයෝජන ටිකේ කෙලෙසේ පිහිටන කෙනා බැඳුම පිහිටන කෙනා එයා හරියට උඩටම යනවා. ඔකට මම උදාහරණයකට කියන්නේ හීලියම් ප්‍රෝපු බැලුම් බෝලයක් වගේ. මේ බැලුම් බෝලේ උඩටම යන්න අදිනවා යටට යන්න අදින්නේ නැහැ. ගහක මුල් හැම වෙලාවකදීම උඩට යන්න අදින්නේ නැහැ ඒක යටට යන්න අදිනවා ඒ වගේ ඕරම් භාගයේ සංයෝජන පහක් තියෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියලා ඕරම් භාගීය සංයෝජන පහක් තියෙනවා ඕරම් භාගීය සංයෝජන පහ හැම වෙලාවකදීම පල්හැට අදින්නේ ගහක මුල් ටික පල්හැට අදිනවා වගේ හැබැයි එතන ප්‍රශ්නයක් තියෙන්නේ අපේ මේ ඕරම් භාගීය සංයෝජන ධර්මතා ටික පහළටම අදින ධර්මතා ටිකේ බලවත්කම නිසා උද්දම් භාගීය සංයෝජන ටිකත් අද යෙදිලා තියෙන්නේ හෝරම් භාගීය සංයෝජන ටිකත් එක්ක. කොටිම කියනවා නම් උඩට යන්න අදින බැලුමට උඩට යන්න නොදී ගැට ගහලා තියෙනවා ගහේ. උඩට යන්න හදන බැලුම් බෝලේ උඩට යන්න නොදී ඒක ගැට ගහලා තියෙනවා අර පහලට මුල් ඇදලා පහලට යන්න හදන ගහේ. එතකොට උද්දම් භාගීය සංයෝජන ටික වෙන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ උද්දම් භාගීය සංයෝජන ටිකත් අද අපිට රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නවම යෙදිලා තියෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියනකොට ඒක ටිකක් ලොකු මාතෘකාවක්. සක්කාය සහ සක්කාය දිට්ඨිය කියලා කාරණා දෙකක් තියෙනවා. දහ සංයෝජනයන්ගේ. සක්කාය වෙනයි සක්කාය දිට්ඨිය වෙනයි. සක්කාය ධර්මතාවය තමයි පංච උපාදානස්කන්ධය කියන මට්ටම. සක්කාය දිට්ඨිය තමයි පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති ආත්ම පුද්ගල භාව වශයෙන් ඇති කරගත්ත දිට්ඨි සහගත කෙලෙසය. එතකොට මිච්ඡා දිට්ඨිය සම්පූර්ණම පතිත වෙන්නේ සක්කාය දිට්ඨිය මත. කිව්වොත් රූපෙම ආත්මවත් ලෙස දකිනවා. නැත්නම් රූපයේ කෙරෙහි ආත්මය පිහිටා තියෙනවා කියලා දකිනවා. එහෙමත් නැතිනම් ආත්මය රූපවත් කොට දකිනවා ආත්මයේහි රූපේ පිහිටා ඇති විදිහට දකිනවා. මෙන්න මේ විදිහට දකිනකොට එයාට කියනවා සක්කාය දිට්ඨිය යෙදෙන මට්ටම. සක්කායයි සක්කාය දිට්ඨියයි වෙන් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද ඔය අනුවත් නොයෙක් මතිමතාන්තර නොයෙක් දෘෂ්ටිවාද අද අපිට සමහර වෙලාවට අහන්න ලැබෙනවා. සෝවාන් ආර්යයන් වහන්සේට සක්කාය දිට්ඨිය සම්පූර්ණම දුරු වෙනවා. හැබැයි සක්කාය දුරු වෙන්නේ සක්කාය දිට්ඨිය සම්පූර්ණම දුරු වුණාට අද එතන කියනව නෑ සෝවාන් ආර්යයන් වහන්සේටත් සක්කාය දිට්ඨිය පොඩ්ඩක් තියෙනවා. ඒක නිසා තමයි මම මගේ කියන දිට්ඨිය තියෙන්නේ කියලා. නමුත් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම මගේ කියන දැක්ම නෙමෙයි. ඒක අස්මිමානය. ඒ මානෝද්දච්ච විද්‍යාව ටික දුරු වෙන්නේ අරහත් ඵලයෙන්. ඒක සෝවාන් ඵලයෙන් දුර වෙන දෙයක් නෙමෙයි. එතකොට සෝවාන් ඵලෙන් දුර වෙන්නේ හැම වෙලාවකදීම සක්කාය දිට්ඨි මට්ටම. ඒක මේ විදිහට දකින්න. සක්කාය දිට්ඨිය කියන එක සම්පූර්ණම රූපෙම ආත්මය කොට දකිනවා. ආත්මෙම රූපේ කොට හිතනවා. අපේ ජීවිතයේ යෙදෙන්නේ මේ වගේ අවස්ථාවකදී අපි ගත්තොත් අපිට අමනාප කෙනෙක් නැතිනම් සතෙක් ගත්තොත් අපි හිතමු අපිට මధుරෙක් කනවා. මధుරවා කනකොට අපි මధుරවා කියන මේ සතා අපි හිතන්නේ මේමයි පුද්ගලයා මේමයි සතා. ඉතින් අපිට මధుරවා කන කෑම නැති කරන්න නතර කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් බොහොම සරලයි. අතින් ගැහුවා මధుරව මැරුවා. මధుරව මැරුවට පස්සේ ඔන්න අපි මధుරව කාපු ගමේ නැති කළා ඒක ක්‍රමයක්. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සක්කාය දිට්ඨිය දුරු කරගන්න මට්ටමේ. අපි මදුරුවා කියලා ජීවියෙක් පුද්ගලයෙක් සත්වයෙක් දකිනවා ඒ රූපය තුල. අපි මදුරුවා කියන සත්වය දුරු කරගන්න තමයි අපි මදුරුවා මරන්නේ. ඒ තුල තියෙන්නේ සක්කාය දිට්ඨිය කියන මේ ලක්ෂණය. සක්කාය දිට්ඨිය කියන මේ ගතිය. මේ සක්කාය දිට්ඨිය කියන ගතිය අපිට පෙනෙලා තියෙන්නේ රූපෙම ආත්මය රූපෙම පුද්ගලයා කියලා. මේ රූපෙම ආත්මය කරගත්ත රූපෙම පුද්ගලයක් කරගත්ත මේ මානසික ගතිය තමයි අපිට දුරු වෙන්න ඕනේ ගතිය. නැතිනම් සක්කාය දිට්ඨි මට්ටම කියලා කියන්නේ. එතකොට ඒක දුරු කරගන්න නම් අපිට ඉස්සෙල්ලා මදුරු වගේ මිදෙන විදිහේ දර්ශනයකට යන්න වෙනවා. මදුරු වගේ මිදෙන විදිහේ දර්ශනයකට කියන්නේ යම් කෙනෙක් එක මොහොතකට හරි දැක්කනම් ඇහැට පතිත වෙන රූපයක් කරඹයා හරි කයට ගැටුණු ස්පර්ශයක් කරඹයායි මදුරුවා කියන සංඥා මනසිකාරය හදාගත්තේ තම තමන් තුළයි. මදුරුවාගේ ඇති වේදනා සංඥා සංකාර විඥාන කියන නැතිනම් මදුරුවාගේ හිත අද ඔබට විඳින්න පුළුවන්ද? මදුරුවාගේ හිත ඔබට විඳින්න බෑ නම් ඔබ මදුරුවා කියන සත්‍යයා මදුරුවා කියන ජීවියා දකින්නේ ඔය පේන රූපය ඇතුලේ ඉන්න කෙනෙක් විදිහට නෙමෙයිද? ඒක නිසා නෙමෙයිද ඔය රූපේ විනාශ කරලා මදුරුව මරන්න හදන්නේ. මදුරුව මරනවා කියන ක්‍රියාව තුළ තියෙන්නේ ඔබේ සක්කාය දිට්ඨියේ තියෙන ඵලය. ඒක තමයි දිට්ඨිය. හැබැයි සෝවාන් ආර්යයන් වහන්සේගෙන් කවදාවත් ওই මට්ටම යන්නේ නැහැ. ඒක අපායগামী අකුසලයක්. ඒක නිසා ඒ මට්ටම ඉක්මවා යන්නේ නැහැ. ගොඩක් දෙනෙක් කියන්න හදනවා සෝවාන් ආර්යයන් වහන්සේ අතින් සතෙක් මරන්න පුළුවන් පුළුවන්කම තියෙනවා කියලා. සතෙක් මැරෙන්න පුළුවන්කම තියෙන හැබැයි මරන්න පුළුවන්කම නැහැ. සතෙක් මැරෙන්න රහතන් වහන්සේ අතිනුත් පුළුවන්කම තියෙනවා. චක්කපාල තෙරුන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා ඇස් අන්ධ වෙලා සක්මන් කරනකොට මෙරු මතු වෙනකොට මේ මෙරු පෑදිලා මැරුණා. හාමුදුරුවෝ චෝදනා කළ රහත් වෙලා රහත් කියලා කිව්වා සත්තු මරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ සත්තු මැරුවේ නෑ. ඒක දැනගෙන කරපු දෙයක් නෙමෙයි රහතන් වහන්සේලා කවදාවත් රහතන් වහන්සේ නමක් අතින් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ වගේ හැම වෙලාවකදීම සත්තු මැරෙන්න පුළුවන්කම තියෙනව නොදැන. හැබැයි දැනගෙන සත්තු මරන්නේ ඒක අපායගාමී කර්මපතයක් බවට පත් වෙනවා. නිත්‍යපකරණයේදී සඳහන් කරනවා කොයි මොහොතකවත් සෝවාන් ආරයන් වහන්සේ අපායගාමී අකුසලයේ දුරු කළා කියන බව. එතකොට සෝවාන් ආරයන් වහන්සේ අපායගාමී අකුසලෙන් දුරු වුණා කියලා කියන්නේ ඒ මට්ටමට යන්න තරම් කර්ම පතයක් සකස් කරගන්නේ නැහැ කර්ම පතයක් සිද්ධ කරගන්නේ නැහැ සෝවන් ආරයන් වහන්සේ නම. අද සමාජය තුල වැරදි අර්ථකථන හෝ වැරදි නිරුක්ති දීම් තුල ඒ කියන්නේ යම් වෙනම කතාවක් ඇති කරන්න දරන උත්සාහය නැතුවම නෙවෙයි නමුත් ත්‍රිපිටකයේ තුල සඳහන් වෙන්නේ එහෙමයි. දැන් උදාහරණයක් කිව්වොත් සරකාණී ශාක්‍යයා බේබද්දේ දිවි ජීවත් වුණේ. දවසක් බණ අහලා සෝවන් වුණා. හැබැයි සෝවාන් වෙච්ච දවසේ කලුරිය කළා. සෝවාන් වෙලා බිව්වේ නෑ. හැබැයි අද ඇතන් නැත්තො මේක අනිත් පැත්තට අරගෙන තියෙන සෝවාන් වෙලා සරකාණි බිව්වා කියලා. නෑ සරකාණි දිදී ඉඳලා ගිහිල්ලා සෝවාන් වුණා. නමුත් සරකාණි සෝවාන් වෙලා බිව්වේ නෑ. සන්තති ඇමතියා දිදී ඉඳලා ගිහිල්ලා දීලා ගිහිල්ලා වෙරිමතේ ගිහිල්ලා වෙරි සංසිඳිලා බණ අහලා මාර්ගඵලයටපත් වුණා. නමුත් සන්තති ඇමතියා මාර්ගඵලයට පස්සට බොන්න ගියේ නෑ. එතකොට කුක්කුට මිත්තා කතාවේදී කුක්කුට මිත්තාව වැද්දට ආයුධ ටික හදලා දෙනවා. ඒ ආයුධ ටික හදලා දෙන්නේ Tamange ස්වාමියා වෙනුවෙන් කළ යුතු වත්පිළිවෙත් ටික කරන නිසා. ඒක ස්වාමියා වෙනුවෙන් භාර්යාවක් කළ යුතු වත් පිළිවෙත්. එයාට සංඥාවක් ඇත්තේ නැහැ මේ ටික අරගෙන ගිහිල්ලා සත්තු මරාවා සත්තු මැරුවොත් හොඳයි. ඒ විදිහේ සංඥාවක් ඇත්තේ නැහැ. එතකොට තව කෙනෙක් කියනවා කුක්කුට මිත්තාව වැද්දෙක් සමග වේ සිටු කුමාරිය පැනලා ගියා. එතකොට ඒකලේ කාමිත්‍යාචාරය කියන්නේ සෝවාන් ආරයන් වහන්සේ නමක් කුක්කුට මිත්තාවේ යනකොටත් එහෙනම් කාමිත්‍යාචාරය හැසිරලා තියෙනවා කියලා. නෑ කෙනෙක් පැනලා ගියා කියලා ඒක කාමිත්‍යාචාරේ කාමසේවණේ නෙමෙයි. කාමසේවණයක් නම් වැරදි කාමසේවණේ වෙන ක්‍රම ටිකක් පෙන්නනවා. අනුන් විසින් රකින්න පුරුෂයෙක් සමග වෙනම සේවනය කිරීම ඕනෝන්ගේ කැමැත්තෙන් තව කෙනෙක් නොරකින්න කෙනෙක් ළඟට යෑම තුළ කාමසේවණේ වෙන්නේ නැහැ. ඒක නිසා කුක්කුට විත්තාව කවදාවත් වැරදි කාමසේවනයක් කළේ නැහැ. එතකොට ඒ වගේ මට්ටමක කරුණ ටික මතක් කළේ සෝවාන් ආරයන් වහන්සේට ඒ මට්ටමේ රළු කෙලෙස් මට්ටම දුර වෙලා. හැබැයි කාමරාගය දුර වෙලා නැහැ. එයාට ලෝකේ පැවැත්ම සඳහා වෙන යම් ක්‍රියාකාරකම් තුළ අකුසල් ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ අකුසල් වල එයා නියැලෙනවා. හැබැයි එයාට දැඩි විෂම ආකාරයේ ditthi මට්ටමින් පතිත වෙන ලෝභෙත් නැහැ. ඒ වගේම තමයි ditthi මට්ටමින් පතිත වෙන ද්වේෂයක් නැහැ. වගේම ditthi මට්ටමින් පතිත වෙන මෝහයක් නැහැ. එතකොට එයාට සක්කාය ditthිය කියන කාරණාවේ ditthi මට්ටම දුර වෙලා. එයාට පුද්ගල වූ ආත්ම භාව වූම රූප එළිය හම්බෙන්නේ නැහැ. එයාට ඒ රූපෙමයි ආත්මය කියලා හම්බෙන වැරදි දර්ශනෙන් දුර වෙලා මොකද එයා එකම එක අවස්ථාවකට මේ ඇත්ත දැක්කා. එකම එක අවස්ථාවකට එක මොහොතකට මේ ඇත්ත දැකපු නිසා එයාට කවදාවත් ඒක වැරදි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එයාට ඒක සම්පූර්ණම යථාර්ථයක් විදිහට ඒක එයාගේ ජීවිතේ වෙලා එයාට ඒක ප්‍රකට වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කාරණා ටිකක් තියෙනවා අපි රූපේ ගැන කතා කරගෙන යනකොට මේ සංයෝජනීයයි කියන මාතෘකාව කතා කළේ සංයෝජනීයයි කියනකොට සංයෝජන වලට හිතයි කියන එකේ සක්කාය දිට්ඨිය වෙනයි සක්කාය දිට්ඨිය කියන දේ අනුව රූපය හදාගන්නවා කියන මට්ටමත් අපි කතා කරන්න අවශ්‍ය වෙන්නේ සහ යන්නේ. එතකොට නමුත් අද දවසේ අපේ කාල සීමාව අවසන් නිසා අපි ඊළඟ දවසේදී කතා කරමු සක්කාය දිට්ඨිය කියන කාරණාව. මේ අද දවසේදී අපි කතා කරපු මේ සප්පච්චයන් සංකතං රූපී ලෝකයන් කියන මේ කාරණා ටිකත් අපිට භාවනාවක් විදිහට අපේ ජීවිතය තුළ පෙරිලා තියෙන්න ඕනේ. මේ කතා කරන්නේ අපිට මෙනෙහි කරන්න අවශ්‍ය කමතහන් පැත්තක් කියන එක අපිට පේන්නලා තියෙන්න ඕනේ. ඒක නිසා ඒකේ වැදගත්කම පාඩමක් විදිහට වඩා අපේ ජීවිතය තුළ අපිට අත්දැකීමෙන් පෙනෙන දර්ශනය වෙලා තියෙන ඕන එක බොහොම වැදගත්. එහෙනම් හැමෝටම මේ දේශනාව උතුම් නිවනින් සැනසීම පිණිස හේතුපකාරයක්ම වේවා. මේ සිද්ධ කරගත් සීල කුසලයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. ඒ වගේම මේ සීල කුසලයේ අල්පේශාක්‍ය මහේශාක්‍ය නිතුන් තිෂ්ඨකාරක යම් දේවගණ සමූහයක් වේ නම් ඒ සියලු ස්ථාන දිග්විතාදි සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටත් අමා මහ නිවනේ සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියන කවුරුත් ඒ වගේම මේ හැම දිනාටම ඒ ධර්ම දේශන දායකත්වයේ බාරගෙන සමස්ත ලෝකෙටම මේ ධර්මයේ බෙදා හරින මේ කල්යාණ මිත්‍ර සෑම සිල් දෙනාටම මේ සියලු කුසලය හේතු පාරමිතාවක්ම වේවා මේ හැම දෙනාටම මේ සංසාර දුකින් ඈතර වීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියන්නේ. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි